සමන් අපරිසුද්ධත්තා භික්ඛවේ වත්තත් ඒවමේව කෝ භික්ඛවේ තිත්තේ සංකිලිට්ඨේ දුග්ගටි පාටිකං කාති පින්වත්නේ අදත් පොය ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ අද වත්ථූපම සූත්‍රය මාතෘකා කරගෙනයි ධර්ම දේශනා කරන්නේ මේ වත්ථූපම සූත්‍රය භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනෙක බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරගෙන දේශනා කළ සූත්‍රයක් නිසා මේකට වත්ථූපම සූත්‍රය කියලා නම යෙදিলা තියෙනවා. ඉතින් අද පොය දවසේ හැමදෙනාම මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව කටයුතු කරලා තමන්ගේ යම් යම් අඩුපාඩුකම් කියන මනං ඒවා සකස් කරගෙන හදාගෙන තමන්ගේ බලාපොරොත්තු පරිදි ඉක්මනට උතුම් අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙහෙම දේශනා කරා සේයතාපි භික්කවේ වත්තං සංකලිට්ඨං මලග්ගහිතං මහණෙනි යම්සේ මල බැඳුන කිලිටි වුණ වස්ත්‍රයක් තියෙන මත සමේනං රජකෝ යස්මින් යස්මින් රංගජාතේ උපසංහරේ යදි නීලකාය යදි පීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ටකාය රාජකයෙක් ඒක සායම්පෝන කෙනෙක් ගයි කන්නවා කියලාද කියන්නේ ඒ කිලිති වුණ මල බැඳුන වස්ත්‍රය යම් රජකයෙක් නීල වර්ණය හෝ එහෙම නැත්නම් කහ වර්ණය හෝ ලේ පැහැය හෝ මදට පැහැය මෙන්න මේ වර්ණ යොදලා සායම් යොදලා ඒක වර්ණවත් කරන්න කටයුතු කරනවා පාට කරනවා ඒ වස්තු පත්‍රයක් පාට කිරීමට අවශ්‍ය කරන සේරම කටයුතු කරලා මේ කිලිටි වෙච්ච මල බැඳුන දූවිලි බඳුන වස්ත්‍රය ඒ රජකය වරණේ ගන්වන්න කටයුතු කරනවා දුරස්වන්න මේ වස්ත්‍ර අපරිසුද්ධ වන්න මේවත්. මහණෙනි ඒ රජකයා එහෙම කලත් ඒක දුර්වර්ණම වෙනවා. අපිරිසිදු වර්ණයක්ම වෙනවා. සංකිෂ්ඨ හේතු මොකක්දයකට හේතුව අපිරිසුද්ධත්තා භික්කවේ වස්ත්‍රස් ඒ වස්ත්‍රය අපිරිසිදු වීම නිසා තමයි කිලිතුන දූලි බඳුන මල බඳුනේ වස්ත්‍රය එක එක වර්ණ වලින් මරණමත් කරන්න පාට කරන්න ලෑස්ති කළේ කටයුතු කළත් ඒ වස්ත්‍රයේ දුර්වර්ණම වෙනවා. අපිරිසිදු වර්ණයක්ම ගෙන දෙනවා. මොකක්ද ඒකට හේතුව? ඒ වස්ත්‍රය අපිරිසිදුයි. සම්පූර්ණයෙන්ම වස්ත්‍රය අපිරිසිදුයි. ඒව මේවකෝ භික්කවේ චිත්තේ සංකලිත දුක්ගති පාටිකාංක මහණෙනි ඒ වගේම සිත කිලිටි වුණහම සිත කිලිටි වෙනවා කියන්නේ නොඑක් රාදාදී කෙලස් වලින් ගහනවා ඒ කෙලස් වලින් ගහන වුණහම දුක්ගති පාටකම් දුර්ගතියක් කැමති විය යුතුය. දුර්ගතිය කියනකොට මෙතන සතර පාණම අදහස් කරනවා. සකකාර අපිරිසිදු වස්ත්‍රයක සතරම් සායම් පෙව්වත් අල්ලගන්නේ නැහැ. ඒක දුර්වර්ණ වෙනම අපිරිසිදු වර්ණයක්ම වෙනවා. ඒකට හේතුව තමයි වස්ත්‍රය කිලිටි වීම අපිරිසිදු වීම. ඒ වගේ සිත අපිරිසිදු නම් දුර්ගතියේම කැමති විය යුතුයි සතර පාදුකට වැටෙනවා කියන එක තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළේ යම් අර්ථයක් ඇත. මොකද මේ වස්ත්‍රයක් උපමා කරගෙන ධර්ම දේශනා කළේ තමන් කරන ව්‍යායාමයේ ප්‍රතිඵල ලැබෙනවාද දැක්කේ යම් කිසි විදියකින් ආගන්තුක දේවල් වලින් කිලිටි වෙච්ච වස්ත්‍රයක් ඒක ප්‍රകൃතියෙන්ම පිරිසිදුනා නමත සෝදන කොට ඒ කිලිටි ඔක්කොම ගිහිල්ලා හිටන් ඒ වස්ත්‍රය ඊටාම පිරිසිදුතාවයට පත් වෙනවා උත්පත්තියෙන්ම කළු පැහැගත් එකක් වෙනත් පැහැගත් එකක් හේදුවට ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ වස්ත්‍රය මුලදී පිරිසිදු එකක්. පසුව හිතටින් පැමිණෙන ආගන්තුක පිළිටි වලින් සම්පූර්ණයෙන්ම කිරිසිදලා. වලං අල්ලන දැලිරදි කැබැල්ලක් වගේම කිලිටි භාවයටපත්. නමුත් මේක මුලදී ඉතා පවිත්‍ර සුදු වස්ත්‍රයක්. ඒ නිසා මේක යම් කෙනෙක් සබන් ආදී දේවල් දමලා හොඳට සෝදනවා නම් නවතක් ඒක ඊටා පිරිසිදුතාවයට පත් වෙනවා. ඒ වගේ මේ හිත කියන එකත් ආගන්තුක කෙලෙස් වලින් සම්පූර්ණයෙන් කිලිටි වෙලා තියෙනවා. ප්‍රകൃතියෙන් සිත ඊටා පවිත්‍රායි. දැන් යම් කිසි කෙනෙක් උත්පත්තියේ ලබනකොට ප්‍රතිසන්දි අවස්ථාවේදී හිත ඊටාම පවිත්‍රයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලම තියෙනම පබස්සරමිදං බික්කවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි ඊටාම පවිත්‍රයි පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨා ඒ හිත ආගන්තුකෝ පැමිණෙන උපක්ඛලේශයන්ගෙන් කිලිටි වෙලා තමයි තියෙන්නේ එතකොට මුල් අවස්ථාවේදී හිත ඊටාම පවිත්‍රයි පසුව තමයි මේ හිත කිලිටි භාවයට පත් වෙලා තියෙන්නේ ඉපදී දවස් දෙකක් තුනක් ගත වෙන කුඩා දරුවෙක් ගැන බැලුවොත් මේ දරුවා ධාන සම්පත්තියකින් ඉන්නවා නම ක්‍රමයෙන් මේ දරුවාගේ මනසට ආගන්තුක උපක්ලේශ එකතු වෙනවා. කිරිවලට ආශා කරනම අම්මා දකින්නකොට ආශා කරනම ඊට පස්සේ ලස්සන පාට කරගෙන දේවල් හේවට ආස කරනම මෙහෙම ක්‍රමෙන් ඒ ළමා වයසේදී ක්‍රීඩා භාණ්ඩ වලට දුවන්න පනින්න ක්‍රීඩා කරන්න ලස්සන දේවල් වලට මෙහෙම ආගන්තුකව කෙලස් ගොඩ වෙන්න පටන් ගන්නවා ළමා කාලයට එනකොට වෙනත් වෙනත් දේවල් තරුණ කාලයට වෙනකොට වෙනත් වෙනත් දේවල් ওই විදිහට ආගන්තුක විවිධාකාර කෙලෙස් වලින් අර මුලදී හොඳට පිරිසිදුව තිබිච්ච හිත දැන් කිලිටි භාවයටපත් වෙනවා. අර මුලදී ඊටාම පවිත්‍රව තිබුණ වස්ත්‍රය කිලිටි වුණා. යම් කෙනෙක් නැවතේක හොඳට පවිත්‍ර කරනවා නම් පිරිසිදු වෙනවා ඒ ආගන්තුක පිළිතිවීම ගිහිල්ලා. ඒ වගේ යම් කෙනෙක් මේ මුල් අවධියේදී ඊතා පවිත්‍ර පිරිසිදු හිතට ආගන්තුක වශයෙන් කෙලස් පැමුණුනහම උපක්ලේශ එකතු වුනහම ඒ උපක්ලේශ අයින් කරනවා නම් හිත ඊටාම පවිත්‍ර භාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණේ දක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේම වදාළේ. දැන් අපි හිතමු කළු පාට වස්ත්‍රයක් කියලා. මේක කොයිතරම් හේදුවක්. කොච්චර පවිත්‍ර කළත් ඒකේ කළු පාට යන්නේ නැහැ. ඒකට රස නිල් කහ ආදී සායමක් වන්න බෑ. උත්පත්තියෙම ප්‍රකෘතියෙම කළු පැහැ. ඉතින් ඒක ව්‍යායාමයේ අසාර්ථකයි. ඒ වගේම මේ හොඳ පිරිසිදු වස්ත්‍රයක් අපේ තම සුදු පැහැති වස්ත්‍රයක් අරගෙන කුස්සියට දමනවා මේ ජලි වලන් අල්ලන ඒක ජලි ගෑවිලා ගෑවිලා මේක අඳුර ගන්න බැරි තරම් දෙනවා නමුත් මුලදි මේක පිරිසිදු වස්ත්‍රයක්. ඊට පස්සේ සබන් ආදී දේවල් දමලා මේ වස්ත්‍රය හොඳට සේදුවා නම් නැවතත් අර තිබුණු තත්ත්වයට එනවා. ඒ වගේ මේ හිත ආගන්තුක ක්ලේශයන්ගෙන් තමයි කිලිටි වෙලා තියෙන්නේ. අහක තියෙන දේවල් Tamange හිතට ඔළුව දමාගෙන හිතට අරගෙන කිලිටි වෙලා තියෙනවා. ඉතින් මේ කිලිටි වෙච්ච ආගන්තුක එකතු වෙච්ච කෙලස් අයින් කළා නම් හිත ඊතා පවිත්‍රතාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණේ දක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරගෙන මේ දේශනාව කළේ. ඒවමේමකෝ භික්කවේ චිත්තේ සංකිලිත්තේ දුක්ගති පාටි සංඛා කියලා වදාන. මහණෙනි අර වස්ත්‍රය කිලිටි වස්ත්‍රය සායම් පෙව්වට දුර්වර්ණ වෙන්න වගේ සිත කිලිටි වුණා නම් දුර්ගතිය කැමති වෙන්න ඕන කියලා දේශනා කරනවා. මේක තියෙනවා ප්‍රතිපත්ති දුර්ගති ගති දුර්ගති කියලා දෙකක්. ඒකත් අගාරිය ප්‍රතිපත්ති දුර්ගති අනාගාරිය ප්‍රතිපත්ති දුර්ගති කියලා එහෙම බෙදිලා. ඒක කෙටි විස්තරේ මෙහෙමයි. යම් ගිහි කෙනෙක් පස්පව් දස කුසල් කරමින් නොයෙක් වැරදි වැඩ කරමින් දුරාචාරයේ හැසිරෙමින් එහෙම වාසය කරනවා. ඒ තනත්තා ප්‍රතිපත්ති වශයෙන් දුර්ගතියකට පැමිණෙනවා. එයාගේ චර්යාව හැසිරීම හරි නැහැ. ප්‍රතිපත්ති වශයෙන් දුර්ගතියකට පැමිණුණාද? ඒකට කියනවා අගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය. ඊළඟට පුජ්‍යලයා එහෙම වාසය කරලා නොඑක ආකාර වැරදි දුස්චරිත පස්පව් දසකුසල් ආදී දේවල් කරන්න පුළුවන් තරම් දේවල් වැරදි කරලා වාසය කළාම එයාට ලැබෙන්නේ නැහැ සුගතියක් කියලා. එයා අනිවාර්යයෙන්ම දුර්ගතියකට යනවා. අන්න ඒකට කියනවා ගති දුර්ගතිය කියලා. අගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය, අගාරිය ගති දුර්ගතිය. ඊළඟට අනාගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා වික්ෂ දේවතේට නොගැලපෙන වැරදි ආකල්ප පවත්තමින් වැරදි දේවල් කරමින් වෙදකම් කිරීම වෙලහිලඳාම් කිරීම ආදී ගිහි අයමින් මුදල් උපයා ගැනීමේ කටයුතු වල යෙදෙමින් අනාචාරව හැසිරෙනම නම් ඒකට කියනවා අගා අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය. ඒක භික්ෂූන් වහන්සේලා වගේ වශයෙන් තමයි ලැබෙන්නේ. වැරදි භික්ෂු ජීවිත ගත කළාම ඒක තමයි අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය කියන්නේ. ඊළඟට භික්ෂූන් වහන්සේ නමක් වුණත් එහෙම හැසුරුනහම මහණුනා කියලා හැම එතන ගැලවීමක් නැහැ. වැරදි හැටියට මහානදම් පුරලා වැරදි වැඩ කරලා මහානකමට නොගැලපෙන දේවල් කරලා විවිධ අනාචාරවල හැසිරීලා වාසය කළා. එයාට ලැබෙන්නේ දුරුගතියක් තමයි. එක්ක ප්‍රේතයෙක් වෙනවා, සතර ආපා දුක්වලට වැටෙනවා. මෙන්න මේ වගේ තැනක තමයි උපදින්නේ. අන්නේ ඒකට කියනවා අනගාරිය දුරුගතිය කියලා. ඔය විදිහට අගාරිය ප්‍රතිපත්ති දුරුගතිය, අගාරිය ගති දුරුගතිය අනගාරිය ප්‍රතිපත්ති දුර්ගතිය අනගාරිය ගති දුර්ගතිය කියලා සතර ආකාරයකට පත් වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තේයතාපි භික්ඛවේ වත්තං පරිසුද්ධං අර කියාපු එකේ අනිත් පැත්ත ඉතාම පිරිසිදු වස්ත්‍රයක්. රාජකයෙක් ඒ වස්ත්‍රය අරගෙන ඉතාම පිරිසිදු වස්ත්‍රය අරගෙන නිල් පාට හෝ කහ පාට හෝ රතු පාට හෝ මදටිය පාට හෝ යම් කිසි වර්ණයක් සායමක්යකට පොවන. දැන් මේ වස්ත්‍රය ඊටාම පිරිසිදුයි. අපි හිතමු සුදු පාට වස්ත්‍රයක් කියලා. සුදු වස්ත්‍රයක්. මේ වස්ත්‍රය ඊටාම පිරිසිදුයි. ඒ නිසා සුදු පැහැති වස්ත්‍රයක නිල් රතු කහවැනි සායමක් පෙව්වහම වහාම අල්ලගන්නවා. මොකද ඒකට හේතුව සංකිස්ස හේතු. ඒකට හේතුව මොකක්ද? පරිසුද්ධත්තා වික්කමේ වත්තස් මානිනී ඒකට හේතුව තමයි අර වස්ත්‍රය ඊටා පවිත්‍ර වීම. ඒ වගේ මහණෙනි හිත පිරිසිදු වුණාම සුගති පාටිකාංකා ඒවමේවක භික්කවේ චිත්තේ අසංකිලිත්තේ සුගති පාටිකංකා මහණෙනි ඒ වගේම සිත කෙලෙති නුනහම සුගතිය කැමති විය යුතුයි සුගතියට යනවා කියන එකයි කාම ලෝක වශයෙන් බලුවාම දිව්‍ය මනුෂ්‍ය සුගතිය තවත් ඥාන සමාපatti උපදවාගත්තු බ්‍රහ්ම ලෝක සුගතිය මෙන්න මේ සුගතියක් කැමති විය යුතුයි මොකද අර ඉතා පිරිසිදු වස්ත්‍රයක සායම් පෙව්වහම නිල් රතු කහවැණි ඒක හොඳට අල්ලගන්න. ඒ වගේ හිත පිරිසිදු වුණාම සුගතිය කැමති විය යුතුයි සුගතියට යනවා කියන එකයි තියෙන්නේ. සුගතිගාමී වෙනවා හිත පිරිසිදු. මේ හොඳ පැත්ත නරක පැත්ත දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර දුර්ගති ගැන කිව්වා වගේම මේ සුගතිය ගැනත් තියෙන අගාරිය ප්‍රතිපත්ති සුගති අගාරිය ගති සුගති අනගාරිය ප්‍රතිපත්ති සුගති අනගාරිය ගතිසගති කියලා සතර ආකාරයක්. අගාරිය පටිපත්‍ය සුගති. යම් ගිහි පින්වතෙක් නিত্য පංචශීලයේ ආරක්ෂා කරනවා. පොහේට අෂ්ටාංග සීලේ රකිනවා. තවත් ශක්තිය තියනවා නම් දස සීලේ රකිනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දන් පහන් දෙමින් විවිධාකාර පින්දහම් කරමින් වාසය කරනවා මේ බුද්ධ ශාසනය. අන්න එහෙම වාසය කිරීමට කියනම අගාරියේ පටිපට්ටි සුගති කියලා. එහෙම හොඳ ජීවිතයක් ගත කරන තැනැත්තා එයා යහපත් දේවල්මයි කරන්නේ කාටවත් කරදරයක් නැහැ. පස්පව් දස කුසල් ආදී සේරගෙන්ම වෙන් වෙලා තමන්ටත් අනුන්ටත් හැමදෙනාටම යහපත පිණිස පිළිපදිනම ජීවත් වෙනවා. යම් ගිහි පින්වතෙක් අන්නේ විදියට ජීවත් වෙනම නම් ඒකට කියනවා අගාරිය ගතිසිතතිය කියලා. එයා අගාරික වශයෙන් ප්‍රතිපත්ති පුරලා සුගතියකටපත් වෙනවා. ඊළඟට අනගාරිය ප්‍රතිපත්ති සුගතිය. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ඒ මහානකමට ගැළපෙන යහපත් දේවල් කරමින් සීලය හොඳින් ආරක්ෂා කරගන්නවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සිහිනුවන පවත්තනම බණ භාවනා කරනම ධාන මාර්ගඵල උපදවා ගන්නම යම් භික්ෂු කෙනෙක් අන්නේ විදියට මහාන වෙලා මහාන ධමේ ප්‍රතිඵල ලබන්නට කටයුතු කරනව නම් ඒකට කියනවා අනගාරි ප්‍රතිපත්ති සුගතිය ඊළඟට යම් භික්ෂු කෙනෙක් ඒ වගේ යහපත් ප්‍රතිධර්ම ප්‍රති ධර්මයන් පිරුවනම් මේ ලෝකයේදීම සම්පත් ලබනවා. මහජනයාගේ සම්භාවනීයත්වයට පත් වෙනවා. පූජනීයත්වයට පත් වෙනවා. කවුරුත් ගරු කරනවා මුදුනෙන් පිළිගන්නම ඒ විතරක් නෙමෙයි තමන් ගැන හිතුවත් තමන්ටත් ලොකු සතුටක් සැනසීම එහෙම හොඳට මහානදම් පුරලා ඒ අයගේ හැටියට ඒ මහානදම් පිරීමේ ආනිසන්ත හේතු කොටගෙන එක්ක දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සුගතිය උත්පත්තිය ලබන ධ්‍යාන උපදවා ගත්තනම් පළවෙනි දෙන්වෙනි තුන්වෙනි හතරවෙනි කියන ඒ ධ්‍යාන වලට අනුව බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබෙනවා. ආකාසානං ඡායතනාදී ඒ ධ්‍යාන උපදවා ගත්තනම් ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. සෝවාන් සකරදාගාමි අනාගාමි කියන පත්තේටපත් වුණා නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. මේ විදිහට යහපත් ආකාරයට මහානදම් පුරන තනත්තා දිව්‍ය මනුෂ්‍ය වශයෙන් බ්‍රහ්ම වශයෙන් සම්පත් ලබනවා. ඊළඟට මාර්ගඵල ලබනවා. සුද්ධාවාස ලෝකවල උපදිනවා. රහත් වෙනා නම් නැවත කොහෙවත්ම උපදින්නේ නැහැ. මේකට කියනවා අනගාරී ගති සුගතිය කියලා. අනගාරී කෙනෙක් යම්කිසි භික්ෂු කෙනෙක් මේ මගේ යහපත් ප්‍රතිපත්ති ධර්මයන් පෙරුවානම් අන්න එතෙන්ට යනවා. සුගති පාටිකංකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක. මේ විදිහට හොඳ පැත්ත නරක පැත්ත කියන දෙපැත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මුලින් ආරම්භ වුණේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කිලිටුණ වස්ත්‍රයකට සායම් කෙව්වට අල්ලගන්නේ නැතුව වගේ නොයේ කෙලසුන්ගෙන් කිලිටිවේ සිත් තියෙන සිතකින් වෙන්නේ මොකද සතර ආපායට ගැටෙනවා කියන එක. යම් කෙනෙක්ගේ සිත පිරිසිදු කරගත්තා නම් එහෙම වාසය කළා නම් ගිහි පැවිදි කවුරු වුණත් ඒ අයට මේ වගේ සුගතිය ලැබෙනම මාර්ගඵල නිවන් මේ සියලු සම්පatti ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට වදාරනවා මේ හිතේ ඇතිවෙන කෙලෙසයන් කිලුට ධර්ම පිළිබඳ කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛලේශා මහණෙනි මේ සිතට උපක්ලේශ මොනවද? සිතේ ඇති වෙන උපක්ලේශ. අර මුලිනුත් කියලා දුන්නා ඊටාම පවිත්‍ර සුදු පැහැති වස්ත්‍රයක් කුස්සියට දැම්මොත් ජලි වලන් ආදිය අල්ලන්න ඒක සම්පූර්ණයෙන් අඳුන ගන්න බැරි තරමට කිලිටි වෙලා යනවා. ඒක කිලිටි වස්ත්‍රයක්. ඒ වගේ මුල් අවදියේදී හොඳට පවිත්‍ර තියෙන හිත කිලිටි කරන ධර්ම තියෙනවා. චිත්තස්ස උපක්ඛලේසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. සිත කෙලෙසන ධර්ම. සිත කිලිටි කරන ධර්ම. අර ජලයේ දිකැලක් වගේ සිත සම්පූර්ණයෙන්ම කිලිටි කරන ධර්ම. මානෙනි මේ කිලිටි කරන ධර්ම තියෙනවා. කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛලේස මහණෙනි සිතේ ඇතිවන මේ උපක්ලේශ මොනවාද? කියලා බුදුරජාණන් වහන්සේ ඒක ආරම්භ කරලා උපක්ලේශ 16ක් දේශනා කළා. අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ලේශ. ඔන්න සිත කිලිටි කරන පළවෙනි ධර්මය. අවිද්‍යා විසමලෝ තමන් සකෘදයෙහි ආශා කිරීම අවිද්‍යාව හැටියටත් අනුන් සතුදේ ලෝභය ඇති කිරීම විසම ලෝභය හැටියටත් සමහර තැන්වල විස්තර වෙනවා සමහර ආචාර්යවරයන් වහන්සේලා විස්තර කරලා තියෙනවා මේක තමන්ගේ අනුන්ගේ කියලා වෙනස් කරන්න දෙයක් නැහැ. මේ විෂම ලෝභය කියන එක කොතෙන්ට ගියත් විෂම ලෝභය. තමන්ගේ හරි අනුන්ගේ හරි මොනම හරි දැඩි ලෝභය විෂම ලෝභය තියෙනවා නම් ඒක කොහාට ගියත් එකයි විෂම ලෝභය. මේ විෂම ලෝභය අවිජ්ජා විෂම ලෝභය මේක හිත කිලිටි කරන ධර්මයක් හැටියට මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළා. ආශාව, රාගය, තණ්හාව ආදී වෙනත් නම් වලින් කියවෙන්නේ මේකම තමයි. මේක තමයි පළවෙනි අංකය හිත කිලිටි කරන ධර්ම. ඊළඟට ව්‍යාපාදෝ චිත්තස්ස උපක්ඛිලේස ව්‍යාපාදය කියන්නේ මේ ව්‍යාපාදය කියලා කියන්නේ මේ දියුණු වෙච්ච ගොරෝසු බලවත් වූ දේශය නෙමෙයි. දේශයම තමයි නමුත් උස්සන්න වුණ ද්වේෂේ නෙමෙයි. බොහෝ සෙයින් මේ භාවනා ගැන බුදුරජාණන් වහන්සේ වදාරනකොට මේක මේ දේශය ව්‍යාපාද වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. මතක් ව්‍යංජනයක් කිලිටි වුණා කිනුල් වුණා වාගේ සිත වෙනස් ආකාරයකට පත් කරන පිළිති කරන ධර්මය. ව්‍යාපාදේ කියන්නේ. මේක දේශ මූලිකයි. සම් භාවනා යෝගීන්ට ක්‍රෝධය ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. මේ ව්‍යාපාදේ ඇති වෙන්නේ නැහැ. තමන්ගේ භාවනාව හරියට කරගන්න බැරි වෙනකොට තමන් භාවනා කරනකොට ඒවට බාධා පැමිණෙනකොට මේ වගේ දේවල් වලදී භාවනා යෝගීන්ට ඇති වෙන්න පුළුවන් මේ ව්‍යාපාදයේ කියන්නේ. නොයවසිලිමත් ගතිය. නුරුස්නා ගතිය වගේ තමයි මේ ව්‍යාපාදයේ ඇති නමුත් ඒක සිත කිලිටි කරන ධර්ම. චිත්තස්ස උපක්ඛලේස. සිතේ උපක්ඛලේස ධර්මයක් තමයි ව්‍යාපාදය. ආරම්භයේදී ඇති වෙන ද්වේෂය තමයි මේ ව්‍යාපාදය ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෝධෝ චිත්තස්ස උපක්ඛලය ක්‍රෝධය කියන එක සිතේ උපක්ඛලය දැන් කලින් කිව්වා ව්‍යාපාදය කියලා ඒක ද්වේෂයේ ලාභාලාවස්ථාව තමන්ගේ හිතේ නැගිට ලාභාලාවස්ථා. හිතේ ව්‍යාපාදය හෝ ද්වේෂය මතුණානම් එතනින් පාලනය කරගත්තම වැඩි දියුණු වෙන්න නොදී කටයුතු කළානම් භාවනා යෝගීන්ට නම් එතනින්ම නවත්ත ගන්න. එහෙම නැති වුණා නම් මොකද වෙන්නේ? මේ ක්‍රෝධයේ බවට පත් වෙනවා. තව වර්ධනය වෙනවා මේ දේශය. සිතේ මතුවෙච්ච එක එතනින් නවතින්නේ නැහැ. වචනේ බවට පරිවර්තක අතපය ක්‍රියා කරන නෙක් දෙනා බහිම්බස් වෙලා එනකොටාගෙන මිනී මරාගෙන විනාශයටපත් වෙන්නේ දේශයේ මේ ක්‍රෝධ අවස්ථාවට පමුණුනාම තමයි. ජූනු වෙච්ච දේශය තමයි මේ ක්‍රෝධය නමින් දේශනාවේ සඳහන්. එතකොට ක්‍රෝධය සිතට උපක්ලේශය. සිත නරක කරන, සිත කිලිටි කරන ධර්ම. උපනාහෝ චිත්තස්ස උපක්ඛලේස උපනාහ උපනාය කියන්නේ මේ ද්වේෂයම තමයි තවත් දියුණුවටපත් කරා ඒ ද්වේෂය නැමත නැමත හිතේ බඳින එක ඔතන එක වෛර කරන එක අන්න ඒක තමයි උපනාහය කියන්නේ සමහර ඉන්නවා යම් යම් අය එක තරහ වුණාම Tamanට මොනවා හරි කෙනෙහිරිකමක් කළාම ජීවිතේටම වගේ වෛර බඳිනවා. ඒක හිතේ බැඳ ගන්නවා. එහෙම හිතේ බැඳ ගන්න වෛර කරන ගතියට තමයි උපනාහය කියලා දේශනාවේ සඳහන්. ඒකත් මේ සිතට උපක්‍රිය. ඒ ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය කියන මේවා හිත කිලිටි කරන ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මක්ඛෝ චිත්තස්ස උපක්ඛරේස. මක්ඛය කියන්නේ මේ ගුණමක් බව කියන එක. සමන්ට කොයිතරම් උපකාර කළත් ටිකක් කල් යනකොට ඒවා ඔක්කොම අමතක කළා මට මොනවද කළේ කියලා ඔන්න සේරම ගුණ මකදලා දෙමාපිය දරුවන් ඉතා කුඩා කාලේ ඉඳලා අප්‍රමාණ දුක් කරදරමින්ද දරලා හිටන් ලොකු මහත් කරලා ඒ අය දිනුනාට පස්සේ අපේ අම්මලා තාත්තලා අපට මොනවද කළේ කියලා අනසේරම ගුණ මකලා දාන. භික්ෂුන්ගේ වාසය ආර්යචාර්ය උපාධ්‍යාන් වහන්සේලා මහාන කරලා උපසම්පදා කළා මහානමකම ගෙන යාමට සියලු කටයුතු පුරුදු පුහුණු කරලා අවසන් වෙලා ඊට පස්සේ ඒ තනත්තා රාජ්‍යාදී උසස් කුජලයන් ඇසුරු කරන මහා ලොකු කෙනෙක් බවට පත් වෙන අපේ ගුරු හාමුදුරුවෝ අපිට මොනවද කළේ කියලා කරපු සේරම ගුණ මකලා සාමාන්‍ය ජනයා වුණත් කවුරු හරි උදව්වක් කළාම ඊට පස්සේ එයා මට මොනමද කළේ කියලා මේ සේරම ගුණ මකලා දානවා. ඒකට තමයි මක්ඛ කියලා කියන්නේ. ගුණ මකු බව කියලා හිතන් සිංහලෙන් ඊළඟට පලාශෝ චිත්තස්ස උපක්ඛලේශ පලාශය කියන්නේ ඒකට කියන යුගග්‍රාහය කියලා. අනෙක් කෙනෙකුගේ ගුණ දැක ගුණවත් කෙනෙක් දැකලා හිතන් සමනොත්තේ ගුණවත් කෙනා එක්ක සමව තවත්තන. එයත් එකයි මමත් එකයි. ඒ ගුණවත් පුද්ගලයාගේ සම මට්ටමට සමතාවයට යන යුගග්‍රාහය කියන්නේ ඒක. දෙන්නම එකයි කියලා. එයත් එකයි මමත් එකයි කියලා මේ සමානත්වයෙන් ගන්නවා. අනේකට කියනවා යුගග්‍රාහය. පලාසව කියන්නේ ඒක. ඉස්සා චිත්තස්ස උපක්ඛලේෂු. ඊර්ෂ්‍යාව කියන එක මේ සිතට උපක්ඛලේෂු. අනුන් සැප විඳිනවා දරන්නට පුළුවන් කමක් නෑ මේ ඊර්ෂ්‍යාව තියෙන තැනට. මොකද අපි ආරක්ෂාවක් කරලා ගියද්දරක් හදාගෙන යාන වාහන අරගෙන යම් කෙනෙක් සැපසේ ජීවත් වෙනවා නම් මේ ඊර්ෂ්‍යාව තියෙන තැනට ඒක පෙන්වන්න මෑ දරන්න බෑ. අනුන්ගේ සැප සාන්තිය දරන්න බැරි ඉවස ගන්න බැරි ගතිය තමයි මේ ඉස්සා ඊර්ෂායන යනුවෙන් සඳහන්. ඒකත් මේ සිතේ ඇති වෙන උපක්‍රිය. මච්චරියං චිත්තස්ස උපක්ඛලේෂ මච්චරය කියන්නේ මසුරුකම් තමන් සතු දෙයක් අනුන්ට අයිති වෙනවට කොහෙත්ම කැමති සුළු දෙයක් වුණා. තමන්ගේ දෙයකින් අනුන් ප්‍රයෝජන ගන්නවා නම් ඒක මොහොත මේ මසුරුකම ඇති එක්කෙනාට දකින්න බෑ. ඒ මසුරුකම තමන්ගේ දෙයක් තමන්ගේ සම්පත් අනුන්ට අයිති වෙනවා දකින්න බැරි ගතිය තමයි මේ මසුරුකම කියලා කියන්නේ. ඒකත් මේ සිතට උපක්ලේශයක් කියලා බුදුරජාණන් වහන්සේ වදා. මායා චිත්තස්ස උපක්ලේශ මායා වංචා කිරීම මායා කරනවා කියනකොට කාටත් තේරෙනවන්නේ මේ නැති දේවල් ඇතිකොට පෙන්වලා හිතන් වංච කරනවා. ඒකට කියනවා මායා කියලා. වේදුරු කැබලි මණික් වගේ පෙන්වලා හිතන් රවට්ටනවා. වංචා කරනවා. එහෙම වංචා කිරීමට තමයි මායා කියලා කියන්නේ. ඊළඟට සාඨේය චිත්තස්ස උපක්ඛේ සාඨේය කියන්නේ කපටිකම් නොයෙක් බොරු කියලා නොයෙක් දේවල් මවාපාලා අනුන්ට කපටිකම් කරන එහෙම කපටිකම් කරන එක තමයි සාඨේය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඒකත් සිතේ උපස්කලයි. සම්බෝ චිත්තස්ස උපක්ඛලේස සම්බ කියලා කියන්නේ මේ ආවාදයට නොලැමෙන ගතිය කණුවක් වගේ සම්බ කියලා කියනවා මේ ගොයන් කපල ඉතුරු වෙන කොටස ඉපනල්ලට ඉපනල්ලේ කවදාවත්ම වර්ධනයක් නැහැනේ ඒ වගේ කණුවක් කියන එක. කණුව කවදාවත් වර්ධනය වෙන එකක් නෙවෙයි. ඒ වගේ සමහරු කාගයත් අවවාද පිළිගන්නේ නැහැ මේ තාම තදයි දරලීයව. ඒ තදේ කියලා තද වෙනවා කියලා විවහාර කරන්නේ මේක තමයි. දරලීය වාගේ කණුවක් වගේ. තද ගතියක් අවවාදයට නොනැමෙන මුරුදු ගතියක් නැති නැමෙන සුළු ස්වභාවයක් නැති ගතිය තමයි සම්බ කියලා බුදුරජාණන් වහන්සේ වදා. මේ එකත් සිතට උපක්ලේශයක් තමයි. සාරම්භෝ චිත්තස්ස උපක්ලේශ. සාරම්භය කරණුත්තරීය කර්මය කියලා මේකට විස්තර කරලා තියෙනවා. අනික්කය කලාට වැඩිය ඉහලින් කරන්නට යා. දැන් අතම් ගිහිපින් උතුම් කවුරු හරි හොඳ ලස්සනට ඇඳලා පොරවලා ඉන්නවනම් නිතරම කල්පනාම ඊට වැඩිය හොඳ එකක් ගන්නවා. කවුරු වල ගියද්දරක් හදාගෙන ඉන්න මනම් ඊට වැඩි හොඳ ගියද්දරක් හදනවා. ඒ වගේම කවුරු හරි යාන වාහනයක් ගත්තනම් ඊට වැඩි හොඳ එකක් ගන්නවා. කවුරු හරි තම දරුවන්ට ඉගැන්වුවා නම් අපේ දරුවන්ට ඊට ඉහළින් උගන්වන්න ඕන කියලා මේ කලාට වැඩියෙන් කිරීම. මේකනම් අද සමාජේ බොහෝම තියෙනවා. මිනිස්සු විනාශයටපත් වෙනවා මේකේ. එහා ගෙදරට රූප වාහනයක් ගෙනාම නම් Taman ඊට වැඩිය හොඳ එකක් දෙනවා. වාහනයක් ගෙනාවා නම් ඊට වැඩිය හොඳ එකක් දෙනවා. කාන්තාවන්ට සාරියක් අඳින දෙයක් ගෙනාම නම් Taman ඊට වැඩිය හොඳ එකක් දෙනවා. මේ හැම දෙයක්ම එහෙමයි. කරුණුත්තරයේ කර්මකරණය කියන්නේ මේ අනුන් කලාට වැඩියෙන් ඉහළින් කරන්න යන එක තමයි මේ සාරම්භ කියලා කියන්නේ. උපමාවට තියෙනවානේ ගෙම්බෙක් ලොකුකම පෙන්වන්න ගිහිල්ලා පුම්බලා මැරිච්ච හැටි. ඒ වගේ මේ සාරම්භ නැමැති අනුන් කරනවාට වඩා ඉහළින් කරන්න යන පුජ්‍යලයා අන්තිමේදී විනාශයටමපත් වෙනවා. ඒක සිතේ උපක්කලයි. මානෝ චිත්තස්ස උපක්ඛලේසු මානෝය සිතේ උපක්ඛලේසු මානය නිතර විස්තර කරන එකක් මානය අනින් එක්කනාට වැඩි එහෙලින් ඉන්න ඒකයි මෙතන අදහස් කරන්නේ Taman අනික් එක්කනාට වැඩි එහෙලින් ඉන්න අනික් අය ඔක්කොම පහත්යි මනිනවා Taman බොහොම ඉහළ කෙනෙක් මානය ඒකත් සිතේ උපක්ඛලේශයක් තමයි. අතිමානෝ චිත්තස්ස උපක්ඛලේශ අතිමාන අතිශයින් උසස් බව හිතේ. සාමාන්‍ය මට්ටමින් නෙමෙයි අතිශයින්ම හිතන උසස් බව තමයි. අනේකට කියනවා අතිමානය කියලා. ඔය මානෙ පිළිබඳව බොහොම දීර්ඝ විස්තර තියෙනවා. ඒවා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවේ. මදෝ චිත්තස්ස උපක්ඛලේෂු. ඒ මදය කියන එක සිතට උපක්ඛලේෂ. ඒකත් විවිධාකාරයි බොහෝ දෙනාට බලපාන මදය කියන මදය කියන්නේ මත්ය. යම් යම් දේවල් වලින් මත් වෙනවා. දැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා මත් වෙනහම ඒකට කියනවා මදය කියලා. ඒ වගේ තරුණ මදය, යෞවන මදය කියලා එකක් තියෙනවා. යෞවන කමෙන් තරුණ කමෙන් මත් වෙනවා මදයටපත් වෙනවා. අනෙක් අය හෙළා රකින්නවා මදයටපත් වෙනවා. යෞවන මදය. ජීවිත මැදේ තමන්ගේ ජීවිතයේ යහපත් බව බොහෝ කල් පවතින බව හිතලා අන්න ජීවිත මැදේ වශයෙන්මත් වෙනවා ආරෝග්‍ය මැදය මට කවදාවත් මේ ඉඟුරු කොත්ත මල්ලි ටිකක් බොන්න තරම්වත් ලෙඩක් දුකක් නැහැ කියලා තමන්ගේ නිරෝගීකම බව හිතමින් මදයටපත් වෙනවා මේ ප්‍රධාන තුනක් තමයි යෞවන මදය ආරෝග්‍ය මදය ජීවිත මදය මේවනම් ඉතින් අවුරුදු 40 විතර පණිනකොට අඩු වෙලා යනවා. ඔය සාමාන්‍ය ජනයාට බණ භාවනා කරන්න, පින්දහම් කරන්න හිත නොදෙන්නේ මේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේවා නිසා තමයි. අවුරුදු 40ක් විතර පණිනකොට තරණ බව අඩු වෙලා යනවා. ඒ වගේම ජීවිතයේ ක්‍රමයෙන් මරණයට කිට් වෙන බව පේනවා. දෙද දුක් කරාමේව හැදෙනවා. අන්න මේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේවා අඩු වුණාම තමයි බොහෝ දෙනා මේ බණ භාවනා කිරීම ආදියට යෙදෙන්නේ. ඒක ඒ ආයේගේ පුජ්‍යලක වරද්දක් නෙමෙයි මෙන්න මේක තමයි වරද්ද. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය. ඒවෙන් මත් වුණාම මෙලෝ සිහියක් නැහැ. කරන්නේ මොනවද? වෙන්නේ මොනවද? මැරෙනවද? ලෙඩ දුක් හැදෙනවද? මොනවත් සිහියක් ආරුදු 40ක් විතර වුණාම තමයි මේක මතක් වෙන්නේ. අන්නේ මට කියනවා මදේ. සමාදෝ ප්‍රමාදය ප්‍රමාදයේ බොහොම පුළුල් අර්ථ ඇති වචනයක් පංචකාමයේ ඇලීම ඔන්න එක ප්‍රමාදයක්. පංචකාමයේ ඇලීමෙන් ඇතිවෙන ප්‍රමාදය. ඒ වගේම කුසලානං වා ධම්මානං අසාතච්ච කිරීතා අසක්කච්ච කිරීතා ඕලීන උච්චතා නික්කිච්ඡ දුරතා ඔය විදිහට විස්තර කරනවා. සීල භාවනාදී කුසල ධර්මයන් කිරීමට එළඹෙන්නේ නැහැ. ඒවට යෙදෙන්නේ නැහැ. දිගට කරගෙන යන්නේ නැහැ. අර කටුස්ස ටිකක් දර ගිහින් හිතලා ආයෙ ටිකක් දර යන්නමාග ටිකෙන් ටික වරින් මර කරන. එක දිගට කරගෙන යන්නේ නැහැ. සිත හැකිලෙන ආයමට හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි ප්‍රමාදේ. මෙතන දැන් මේ හිතේ ඇතිවෙන උපක්ලේශ 16ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා මේ උපක්ලේශ 16න්ම සත්‍යංගේ හිත කිලිටි භාවයට පත් වෙනවා. සකෝස භික්ඛවේ භික්ඛූ අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉතිවිදිත්වා අභිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති මහණෙනි මේ යෝගාවචර භික්ෂුව ඒ අවිද්‍යා ආදී කියන ලද මේ කෙලෙස් 16 සිත කිලිටි කරන ධර්ම 16 මේ සිතට උපක්ලේශ සිතිකලට කිලිටි කරන ධර්ම කියලා දැනගෙන ඒවා ඔක්කොම එක එක ප්‍රහාණය කරනවා අයින් කළා දානවා අවිද්‍යාදී මේ කෙලෙස් 16ම යෝගාවචරය තම සිතෙන් අයින් කළා දානවා යතෝචකෝ භික්කවේ භික්කනෝ අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති විදිත්තා අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහිනෝ මහණෙනි යම් කලක යම් අවස්ථාවක භික්ෂුවට යෝගාවචරයා ඒ අවිද්‍යා විසම ලෝභ ආදී මේ කෙලෙස් හිත කිලිසිත කරන ධර්ම ඒවා ඔක්කොම මේ හිත කෙලෙස්ය හිත කිලිටි කරන ධර්මයයි කියලා දැනගෙන ඔක්කොම ප්‍රහාණය කළාගෙන මේ ඔක්කොම 16ම ප්‍රහාණය කළාගෙන මේ භාවනා යෝගියා යෝගාවචරයා සමාධි විදර්ශනා භාවනා කරලා මේ අවිද්‍යා විෂම ලෝභ ආදී මෙතෙක් කියන ලද මේ හිත කිලිටි කරන ධර්ම 16 තමන්ගේ හිතෙන් ප්‍රහාණය කළා. කොහොමද ඒක ප්‍රහාණය වෙන්නේ? දැන් ප්‍රහාණය වෙන ක්‍රමය මේ ආකාරයි. මෙතන කියවන කෙලස් 16ක් සිත කිලිට කරන ධර්ම 16ක්. ඒ 16න් මක් සක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා ශාටය කියලා මෙතන තියෙනවා කෙලස් හයක් මෙන්න මේ හය මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා ශාටය කියන මේ හිත කෙලිටි කරන ධර්ම ටික සෝවාන් මගින් ප්‍රහාණය වේ ඊළඟට ව්‍යාපාද, ක්‍රෝධ, උපනාහ, ප්‍රමාද කියන මෙන්න මේ කාරණා ටික කෙලස් ටික අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය කරනවා. අවිද්‍යා, සම්බ, සාරම්භ, මාන, අතිමාන, මද කියන මෙන්න මේ සිතේ උපක්ලේශ ධර්ම ටික රහත් මගින් ප්‍රහාණය කළා. මේ කෙලස් 16 සිත කිලිටි කරන ධර්ම 16 ප්‍රහාණය වෙන්නේ මේ ආකාරයට තමයි. මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාටය කියන ඒවා සෝවාන් මගිනුත් ව්‍යාපාද ක්‍රෝධ උපනාම ප්‍රමාද කියන එක අනාගාමි මගිනුත් අවිද්‍යා සම්බ සාරම්භ මාන අතිමාන මද කියන මේ ටික රහත් මගිනුත් ප්‍රහාණය. ඊට පස්සේ සෝ බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ඕ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප් ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි කියන මේ තුනුරුවන් කෙරෙහිම අවිච්ඡප් ප්‍රසාදයෙන් යුක්ත වෙනවා අවිච්ඡ පසාදෝති බුද්ධ ධම්ම සංඝ ගුණාණං යථාමතෝ ඥාතත්තා අචලේන අච්චුතේන පසාදේ කියලා ඔබ තෝරලා තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන්ගේ ගුණ යථාමතෝ ඥාතත්තා සත්‍යාකාරයෙන් තේරුම් ගන්න. යන්තමට නෙමෙයි හොඳට බැසගත් ආකාරයට සත්‍වාකාරයෙන් තේරුම් ගන්න. තේරුම් ගත්තන් පස්සේ අච්චලේන අච්චුතේන පසාදේන කියන්නේ මේ වචන වලින් කියන්නේ කිසිසේත්ම නොසැලෙන. කම්පාවටපත් නොබන. ප්‍රසාදයෙන් යුක්ත වෙනම කවුද? මේ විදිහට මේ කියාපු කෙලෙස් 16 ප්‍රහාණය කර බුද්ධය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ සියලු පුජ්‍යලයන් මේ අදහස් කරන. යතෝකෝ පනස්ස චත්තං හෝති වන්තං මුත්තං පහේනං නිස්සට්ඨං ඒ යෝගාවචරයාට ආර්ය ශ්‍රාවකයාට මේවා ඔක්කොම ප්‍රහාණය වෙනවා චත්තං හෝති වන්තං මුත්තං පහිනං නිස්සට්ඨං මේ පද මාලායෙන්ම කියන්නේ ඔක්කොම අත්තර දාලා අයින් කළා කියන එක. චත්තං කියන්නේ පරිත්‍යාගය අයින් කළම දාලා. වන්තං වමනේ කළා අහකට ධම්ම වාගේ අයින් කළා දාලා. මුත්තං මිදෙනවා. පහිනම් ප්‍රහාණය කරන නිස්සටන් බැහැර කරන මෙන්න මේ විදිහට කලාට පස්සේ සෝ බුද්ධේ අවිච්ඡප්පසාදයන සමන්නාගතෝ මේති ලබති අත්ථ මේ විදියට මම බුදුරජාණන් වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි කියලා ලබනවා ඥාන සංප්‍රයුක්ත ශ්‍රමණස්සයක් ඒක තමයි අර්ථ ભેද කියන්නේ. ભેද කියන්නේ ඥාන සංප්‍රයුක්ත ශ්‍රමණස්යක් ලබන. ලබති ධම්මමේ දං ධර්මයේ පිළිබඳවත් අර විදිය ඥාන සංප්‍රයුක්ත ශ්‍රමණස්යක් ලබන. ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං ඒ ධර්මයේ අසුරු කළා වූ ප්‍රමෝදයක් ලබන. සමුදිතස්ස ප්‍රීති ජායත. සිත ප්‍රමෝදවත් වුණාම ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. සිතේ ප්‍රීතිය ඇති වුණාම කායෝ මෙහෙම් පිටින් හිත කාය දෙක සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදී. සිත හොඳට සංසිඳුණාන් පස්සේ ඊටාම හොඳ ප්‍රණීත සුවයක් ලැබෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සුවේතපත් වූ තනත්තාගේ සිත මනාකොට සම්පත් වෙන සමාධිමයි. ධර්මය සංඝයා කියන මේ තුනුරුවන් පිළිබඳවම මේ විදිහට ඥාන සංප්‍රයුක්ත ශ්‍රවමනස්සේ ලබනම කිසිසේත් නොසැලෙන සද්ධාමෙන් යුක්ත වෙනවා. කවර කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. කොට මෙතන අදහස් කරන්නේ සෝවාන් ආදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා. මේ විදිහට මේ සීලාදී ගුණයෙන් යුක්ත වූ පුජ්‍යලයා ආර්ය ශ්‍රාවකයා කෙතරම් ප්‍රණීත භෝජනයක් වැළඳුවත් ඔහුට එය අන්තරාය කරවෙන්නේ නැහැ. පිරිසිදු වතුරෙන් කිලිටි වස්ත්‍රයක් සෝදන්නක් මෙන් ඒ වාගේම රන් කරුව උදනේ දමලා රන්වල මල හරින්නාක් මෙන් ඔහුට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. ඔහුට මේ විදිහට මොනම ආකාරයකින්වත් ඒ විදිහට සිව්පසේ පරිභෝග කරත් අනතුරක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සෝ අත්ථි ඉදං මේ අත්ථේ ඉඳන් මෙන්න මේක තියෙනවා කියලා මෙතන අදහස් කරන්නේ දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ දුක්ඛ සත්‍ය පිළිබඳව ඔහු තේරුම් ගන්නවා. අත්ථි හීනං එතන හීනං කියන්නේ සමුදය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නවා. අත්ථි පණීතං එතන පණීතං කියන්නේ නිරෝධ සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නවා. අත්ථි ීමස්ස සංඥාගතස්ස උත්තරෙන් නිස්සරණන්ති මේ සේරත්තම වැඩි මෙයින් නික්මන මාර්ගයක් තියනවා කියලා තේරුම් ගන්නවා මාර්ග සත්‍ය අවබෝධ කර ගන්න. කස්සේවං ඥානත ඒවං පස්සතෝ කාමාශවාපි චිත්තං විමුච්ඡති භවාශවාපි චිත්තං විමුච්ඡති දිඨාශවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාශවාපි චිත්තං විමුච්ඡති මේ විදිහට බුදුරජාණන් වහන්සේ අවසානයේදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ යෝගාවචරය අවබෝධ කරගන්න බව තමයි දේශනා කළේ. ඒ විතරක් නෙමෙයි මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන සතර කෙලෙස් ශෝභයන් ඔක්කොම තරණය කරනවා. එතකොට එතනින් අදහස් කරන්නේ මහරහතන් වහන්සේ. සෝවාන් වීමේදී දිත්තාසවය ප්‍රහාණය වෙනම ඒ වගේම අනාගාමී වීමේදී කාමාශය ප්‍රහාණය භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන දෙක ප්‍රහාණය වෙන්නේ රහත් වීම. ඊළඟට වදාළ කොටසත් අනුව බැලුවාම රහත් වීම දක්වාම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා විමුත් තස්මින් විමුක්තනිති ඥානං. මිදුණාන් පස්සේ මිදුණයි කියන නුවණ ඇති වෙනවා. මේ පිළිබඳව නොඑක්වර විස්තර කරලා දීලා තියෙනවා. මෙතන අදහස් කරන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන එක. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං. සීනා ජාති. මගේ නැවත නැවත ඉපදීම ඔක්කොම ෂේ වෙලා ගියා. මුසිතං බ්‍රහ්මචර්යය මේ සීල සමාධිඥා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ බ්‍රහ්මචර්යාව මම පුරල අවසන් කළා. කතං කරණීයං චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කල යුතු යම් කටයුතු තියෙනවා නම් ඒ සේරම කරලා අවසන් වුණා. නාපරං ඉත්තත්තායාති පජානා නැවත මට මේ ජීවිතයේදී කරන්න දෙයක් නැහැ කියලා මේ යෝගාවචරයට තේරුම් ගන්නවා ඒ තේරුම් ගන්න තෙන්තනේ රහත් භාවයට පිටුණයි නයි දැන් මේ වත්ූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා යෝගීන්ට ඉතමත්ම ප්‍රයෝජනවත් කරන කරුණු රාශියක්ම දේශනා කළා. මේ භාවනා යෝගීන්ට පමණක් නෙමේ කාටත් උපද්‍රව පිණිස හේතු වන සිත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සිත කිලිටි කරන ධර්ම තිබුණොත් එහෙම චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පාටි සංකා කියලා සතර පාදුකට වැටෙන එකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අගාරියේ ප්‍රතිපත්ති දුර්ගති අගාරියේ ගති දුර්ගති අනගාරියේ ප්‍රතිපත්ති දුර්ගති අනගාරියේ ගති දුර්ගති කියලා මේ දුර්ගති හතරක් එහෙම විස්තර කළා පස්සේ ඊළඟට සෙය්‍යතාපි භික්කවේ වත්තං පරිසුද්ධං කියලා මේ හොඳ පැත්ත පිරිසිදු වස්ත්‍රයක සුදු වස්ත්‍රයකට ඕනම සායමක් ලැබුවාම අල්ලගන්න. ඒ වගේ සිත කිලිටුනේ නැතිනම් ඒතනත්තා සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඊළඟට අවිද්‍යා විසම ලෝභයේ පටන් ප්‍රමාදයේ දක්වා සිත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කිලිටි කරන ධර්මයන් මේව මගේ සිත කිලිටි කරන ධර්මයි කියලා යෝගාවචරය ඒවා හිතෙන් අයින් කළා දාන. යම් දවසක ඉඳලා ඒ යෝගාවචරයාගේ හිතෙන් මේ අභිජ්ජා විසමලෝදාදී හිත පිළිති කරන ධර්ම ටික අයින් වුණා නම් ඊට පස්සේ යෝගාවචරයා තුනුරුවන් පිළිබඳව නොසැලෙන කම්පානවන වෙනස්න වෙන අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. එහෙම ඉන්නකොට මම දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි කියලා හිතන් ඥාන සංප්‍රයුක්ත සෝමනස්සයක් ලබනවා. ඒ ඥාන සංප්‍රයුක්ත සෝමනස්සේ ලබලා හිතන් ධම්මූපසංගිත ප්‍රමෝදයක් උඩ ලබනවා. ප්‍රමෝදේ ලැබෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට හිත කය දෙක ඔක්කොම සංසිඳනවා. හිත කය සංසිඳුණායින් පස්සේ සුවය ඇති වෙනවා. සුවය ඇති වුණායින් පස්සේ හිත මනාකොට සමාධිමත් වෙනවා. මේ විදිහට බුදුන් දහම් සඟුන් කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව මේ කියනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට සෝ අත්ථි ඉදං අත්ථි හීනං අත්ථි පනේතං අත්ථි මස්ස සංඥාගතස්ස උත්තරෙන් නිස්සරණන්ති කියලා විස්තර කළ හැටියට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගන්නකොට කාම භව දිට්ඨි අවිජ්ජා කියන සියලු ආශ්‍රමයන් ප්‍රහාණය වෙනවා. එහෙම ප්‍රමාණය වෙලා ඉතින් මේ මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා මං දැන් ඒවෙන් මිදුණා කියලා හිතන් නොනෑති වෙනවා මගේ ජාතිය සෙවුණා ඔක්කොම බ්‍රහ්මචර්යාව කරලා අවසానයි මට දැන් කරන්න දෙයක් නැහැ කියලා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. පින්වත්නි මේ වත්ූපම සූත්‍රයේ මාතෘකා කරගෙන ආද ධර්ම දේශනා කළා භාවනා යෝගීන්ට ඉතාමත් ප්‍රයෝජනවත් වන කරුණු රාශියක් විස්තර කරන්නට යෙදුණ අභිජ්ජා විසම ලෝභය ආදී චිත්ත කිලිටි කරන ධර්ම 16ක් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා හැමදෙනාම මෙන්න මේ ධර්ම අපේ හිත කිලිටි කරනවා කියලා ඒව අයින් කර ගැනීමට වෑයම් කරන්නට ඕන සමාධි දර්ශනා භාවනා කරලා ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම ආදි වශයෙන් සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුවෙන් අප හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන ප්‍රතිමකතා